මේ භාවනා යෝගියා ළඟට ගිහිල්ලා මේ විමුක්තිය කියන්නේ මොනවද කියලා ඇහුවාම එයා කල්පනා කරන මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. මේක කලින් අහලා නැහනේ. එතකොට එයා අහනවා මේ විමුක්තිය කියලා මොනවද මේ අදහස් කරන්නේ? නෑ අපට ගොඩාක් ප්‍රශ්න කරදර තියෙනවා. ඉතින් ඒකෙන් නිදහස් වෙන්න මේ විමුක්තියටපත් වෙන්න ඕනේ කියලා කියනවා කට්ටිය. ඉතින් විමුක්තිය කියන්නේ මොනවද කියලා මේ දැනගන්න ආවේ කියලා කියනවා. ඉතින් විමුක්තිය කියන්නේ කිසිම වැඩක් කරන්න නැතිනම් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තමයි. සරල උත්තරයක්. එහෙනම් අපි අනුන්ගේ වැඩ රාජකාරී පටල ගන්න නැතුව ඒ අයගේ සසරේ ගමන ඒ අය කරගෙන යනවා. ඒ අයගේ ප්‍රශ්න වලට උත්තර ඒ අය හොයා ගන්නවා. ඒගොල්ලන්ගේ පංචකාමයන් පිනවන්න අපි උදව් කරලා අපිත් අමාරු වැටෙනවා. ඒ නිසා මිනිස්සු කල්පනා කරලා බලලා මේක ලෝකෝත්තර ගමනක්. මේ ලබාපු මිනිසත් භවයේ දුක නිවා ගන්න ඕනේ. ආයුෂ බොහොම අඩුයි මේ භවයේ. එහෙනම් තමන්ගේ නිවනට වැඩ කරනවා මිසක් තමන්ගේ කෙලෙස් නිවා ගන්න වැඩ කරනවා මිසක් තවත් කෙනෙකුට උදව් කරන්න මට කාලයක් නැහැ. තවත් කෙනෙකුගේ සසර දුකට මට උදව් කරලා මගේ දුක නිවා ගන්න මට බැරි වෙනවා. මේ වගේ කල්පනා කරලා හිතලා එයා වැඩ හඩු කරගෙන තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා නම් අන්න බලන්න විමුක්තියට යපත් වෙන්න ඇති. එයාට ප්‍රශ්න මොකවත් නැහනේ. කවුරු ඇවිල්ලා කියනවා අද දාන එනවද? ඒක දානේ උයන කෙනාගේ ප්‍රශ්නයක්. සද්දේ වැඩි නේද? ඒක ඒ රේඩියෝ එක දාපු කෙනාගේ ප්‍රශ්නයක්. ඒක දාපු කෙනාගේ ප්‍රශ්නයක්. ස්වාමින් වහන්සේලා කොහොමද මේ දවස්වල සනීපෙන් ඉන්නවද? ඒක දොස්තර මාත්‍යාගේ ප්‍රශ්නයක්. ඇයි අසනීපුණොත් එයානේ බේත් දෙන්නේ? එයානේ බේත් දන්නේ. ඒ නිසා සනීපෙන් ඉන්නවද කියලා හොයලා බලන්න එයා. අසනීප නම් ඒකට උත්තරේ ළඟ තියෙනවා. අපි ඉතින් හොයලා බලලා වැඩක් නැහැ. ඒක දොස්තර මාත්‍යාගේ ප්‍රශ්නයක්. කරන් බිල කොහොමද මේ දවස්වල ගෙවලාද? ඒක ආලෝකයේ බලාපොරොත්තුෙන් ඉන්න කෙනාගේ ප්‍රශ්නයක්. ඇයි නැත්තම් මේ කරන්ට් එක කපනවනේ. ආලෝකේ නැහනේ. එහෙනම් ආලෝකයේ බලාපොරොත්තුෙන් ඉන්න කෙනාගේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්න. මේ විදිහට අපගේ ජීවිත කාලය තුළ දවසේ පැය 24 තුරාම අම්බෙන ප්‍රශ්න ටික එකින් එකට එකින් එකට විග්‍රහ කරලා සාකච්ඡා කළ බැලුවොත් එක දවසට එක ප්‍රශ්නයක්වත් අපට නැහැ. ඔක්කොම තියෙන අනුන්ගේ ප්‍රශ්න. ආවල් කෙනා අපෙත් එක්ක කතා කරන්නේ කතා කරන්නේ නැති එක එයාගේ ප්‍රශ්නයක් මිසක් අපේ ප්‍රශ්නයක් උනේ කොහමද? අර මිනිස්සු අපෙත් එක්ක ටිකක් අමනාපයි. ඇයි ඒගොල්ලෝ හොඳට මනාපෙන් කතා කරන්න ඕනේ කියලා බලාපොරොත්තු ඇති කරගත්තේ? ඒ මිනිස්සු කතා කරන්නේ නැත්නම් අමනාප නම් ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ द्वේෂයේ ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නයක් උනේ කොහමද? ටැප් එක ඇරියා වතුර නැහැ. ඒක ටැංකියේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් වතුර ගාපු නැති එකේ ප්‍රශ්නයක්. අපේ තියෙන ප්‍රශ්නේ අපට වතුර තියෙන තැනට ගිහින් වතුර ටික ගන්න එක. මෙතන වතුර නැත්නම් ලින්දට ගිහින් වතුර ටිකක් ඇදගත්ත ප්‍රශ්නේ ඉවරයි. ටැප් එකේ වතුරෙන් නැත්තේ ඇයි? මෝටරේ කැඩිලාද? මෝටරේ මේ වගකීමේ කාලය තාව තියෙනවද? ඒක හදන්න ඕනේද? කරන්ට් එක තියෙනවද? කරන්ට් එකට ටිකක් අත තියලත් බලනවා. කරන්ට් එක තියෙනවද කියලා. හිඹලා බලනවා. ටැප් එක තුන් හතර පාරක් ඔල්ලලා බලනවා. ඇරලා බලනවා. වහන්න අමතක වෙනවා. වැවට ගිහින් බලනවා වතුර තියෙනවද කියලා. දැන් මේ ඔක්කොම මොකද්ද? අනවශ්‍ය ප්‍රශ්න. Tamanට වතුර ටිකක් අවශ්‍යයි. ටැප් එක හරියන්නේ නැහැ. නැවත වැව්වා, ගත්ත බාල්දිය දැම්ම ළිඳට ගත්ත වතුර ඉවරයි. ප්‍රශ්නේ විසඳුණා. එහෙනම් මේ ලෝකයේ මේ ප්‍රශ්න වලට උත්තර ප්‍රශ්නත් එක්ක පැමිණෙන්නේ. දුකට විමුක්තිය දුකත් එක්කමයි පැමිණෙන්නේ. හේතුව අපි දන්නවා අසනීපය පැමිණෙනකොට ඒ අසනීපෙට උත්තරෙත් එනවා ඒකත් එක්ක. දැන් කෙනෙක් කියනවා මේ මට දියවැඩියාව තියෙනවා කියලා. දියවැඩියාවට උත්තරේ එයා ළඟ නැද්ද? තියෙනවා. අනවශ්‍ය විදිහට ආහාර පාන ගන්න එක සීනි වැඩිපුර ශරීරගත කරන එක ආහාරවල පරිස්සම් නැති එක නේද? එහෙනම් පරිස්සම් නැති නිසා ඇති වුණා නම් ඒ අසනීපෙට උත්තරේ මොකද්ද පරිස්සම් වීම? පිළිවෙලට ආහාර පාන ගැනීම. කෙනෙකුගේ කකුල තුවාල වෙලා තුවාල වෙලා 80ෙන් ගමන් කරපු නිසා එහෙනම් 100ෙන් ගමන් කරපු එක තමයි උත්තරේ. ඊට පස්සේ 100ෙන් ගමන් කරාම තුවාල වෙන්නේ මිනිස්සු බයිනවා අපට. බයින මිනිසුන්ගේ නෙමෙයි ප්‍රශ්නේ. උත්තරයක් තියෙනවා එතන. මොකද ඒ උත්තරේ ඒ බනින්න මිනිසුන්ට වැඩ කරනවා. මිනිසුන්ගේ බැනුම් ආන්න වැඩ කළාම මිනිස්සු බයිනවා. එහෙනම් බැනුම් ආන්න නැතුව ඉන්න වැඩ කෙරුවාම මිනිස්සු බයින්නේ. බලන්න සරල උත්තරේ කොච්චරද කියලා. එහෙනම් විමුක්තිය කියලා අපි මේ ලෝකයේ හැමතැනම ඇවිද ඇවිද එව්වට එහෙම විමුක්තියක් හම්බෙන්නේ නැහැ. විමුක්තිය අපි විසින් සකස ගන්න ඕනේ. එහෙනම් මේ ආනාපානසති භාවනා වඩන යෝගියාට මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයකටම විමුක්තිය සපේ නැති තේරෙනවා. විමුක්තිය කියන්නේ ඒ ප්‍රශ්නේ නිදාස් වෙන එක. එහෙම නැත්නම් ඒ ප්‍රශ්නේ වෙන අරමුණකින් බලන එක. වෙනත් කෝණයකින් බලන එක. දැන් කෙනෙක් කියලා අපිට වැඩිපුර දෙනවා මොන හරි දෙයක්. පූජා කරනවා. ඒ වැඩිපුර දෙන්නේ හැයි? එයා දන්නවනේ ප්‍රමාණයට වඩා ගන්න බෑ කියලා. කට්ටිය ඇවිල්ලා යම්කිසි දෙයක් අපට අවශ්‍ය තරමට වඩා පූජා කරනවා නම් ඒතර ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ එයාට මේක කරදර නිසා පූජා කරනවා. එහෙම නැත්නම් වැඩිපුර පින් කුසල් බලාපොරොත්තුෙන් පූජා කරනවා. එහෙම නැත්නම් හාමුදුරුවෝ මේක පාලනය කරන්න බැරිව මේවා වැඩි වෙලා ප්‍රශ්න ගැටළු වලට මැදි වෙලා හාමුදුරන්ගේ මාර්ගය වරද්දන්න පූජා කරනවා. එහෙම නැත්නම් එයාට නැවත ගෙනියන්න බැරි නිසා පූජා කරනවා. එහෙම නැත්නම් තවත් මිනිසුන්ගේ ඉදිරියේ තමන් විශාල ගෞරවයකට ප්‍රශංසාවටපත් වෙන්න විශාල වශයෙන් මා පරිමාණ දේවල් පූජා කරනවා. එහෙනම් යම්කිසි කෙනෙක් වැඩිපුර යමක් දෙනවයි කියලා කියන්නේ ආ දෙන්නේ මොනවද? ප්‍රශ්නයක්. කෙනෙක් කතා කරනකොට කතා කරන්නේ ප්‍රශ්නයක් නේ. එයාට මේ ලෝකේ කවදාවත් උත්තරයක් කතා කරන්න බෑනේ. උත්තරය කියලා කියන්නේ ඉතින් කතා කරන්න දෙයක් නෑනේ. එහෙනම් මොනවද කතා කරන්නේ? අපේ හාමුදුරුවෝ සනීපෙන් ඉන්නවද? ඒ ප්‍රශ්නය. අසනීප නම් දැන් එයා ඒකට විසඳුමක් දෙන්න එපායි. එයා හොයලා බලන්නේ ඇයි? හාමුදුරන්ගේ தත්ත්වය ගැන දැනගන්න ඕන නිසානේ. දැන් ප්‍රශ්නයක් ඒක. මේ දවස්වල දම්පැන් හම්බෙනවද? ප්‍රශ්නයක් ඒක. හාමුදුරුවෝ මේ දවස්වල ටිකක් මේ විවේකයෙන් වාගේ. ඒකත් ප්‍රශ්නයක්. ඒ හාමුදුරන්ට වැඩ නැත්තේ ඇයි? ආන්දර වැඩ පටලගෙන නැත්තේ ඇයි? ඕවත් ප්‍රශ්න. එහෙනම් මේ ලෝකයේ මිනිස්සු කතා කරන හැම වචනයක් ගානෙම යම්කිසි දුකක් කරදරයක් පටලැවිල්ලක් ප්‍රශ්නයක් තියෙනවා.